ගරු ස්වාමීන් වහන්සේ භාවනා කර කර භාවනා කරගෙන යනකොට එක එක සිද්ධීන් සිදු වෙනවා එදා ස්වාමීන් වහන්සේ කමඨහන් දෙන වෙලාවේ කිව්වා සමහර බය හිතෙන විදිහක් එහෙම වෙනවා කියලා ඒක මේ දුහාන්තරෝ දේශනා කරපු බය බේරව සූත්‍රයෙන් අපිට එකෙන් මොනවා හරි අපේ භාවනාවට ලබා ගන්න පුළුවන් දෙයක් තියෙන්නේ ඇත්තටම කීප තැනක මේ සරුවචයන් සඳහන් කරලා තියෙනවා අරණිය තනියම ඉන්නකොට තනි කුටියක ඉන්නකොට තනියම භාවනා කරනකොට එවැගේම අරමුණු ගෙවිලා යනකොට විවිධ විදිහට අපේ හිත මේ කෙලෙස් වලට කියන පොදු නම තමයි බය කියන්නේ. කෙලෙස් මතු කරනවා. ඉතින් වෙනකොට භාවනා යම් කිසි මට්ටමකට ගියාට පස්සේ නම් Tamanට ධර්ම ආරක්ෂාව හොඳට තේරෙනවා. නමුත් එතකන් අපිට බුදු ගුණ සීකරන්න වෙනවා, ධර්ම ගුණ සීකරන්න වෙනවා, සංඝ ගුණ සීකරන්න වෙනවා. කාමාශාවල් වලින් එනවනම් අසුභ භවනා කරන්න වෙනවා. වෙන ද්වේෂ වගේ දේවල් එනවනම් මෛත්‍රී භවනා කරන්න වෙනවා. ඉතින් එකින් එකින් එකින් එකින් පිළියම් කරගෙන යනවා. හිතට ඒ විශ්වාසය දෙනකම්. ඉතින් ඒව ඇත්තටම ආනාපාන සති භාවනා පිළිබඳ තියෙන විශ්වාසය තියෙනවනම් විතරක් ඔක්කොම අයින් කරන්න. සැක මොකක්වත් නැතුව ඕන දෙයක් වෙච්චාවේ වැඩි මොනක් වෙන්නේ මැරණ එක. මැරණ මරිචා. පිළියම් කර කර යන්නේ කිව්ව බබාණ්ඩනවා වැඩි. ඕ වෙන දෙයක් වෙච්චාවයි කම්මෝගෝ චිකාගෝ රාජාවෝ මාවෝ ගංගාවෝ කියලා ඉතින් හැබැයි කොහොමදත් එනවා. ඒ කියන මට්ටම කොහොමදත් එනවා. ඊට එන්නේ ඉස්සලා තමයි ඔය එක එක එක විදිහට හිත උරතල් වෙට හදනවා. ඒකට කියනවා සීල උපක්‍රම කියනවා සමත උපක්‍රම කියනවා විපස්සනා උපක්‍රම කියනවා. විපස්සනා උපක්‍රමයේ තමයි ඔක්කොටම හැං තියෙන්නේ මොන දේ ආව සතිමත් වෙනවා. මට දැන් බය ආවනම් බය බව දන්න. මට මේ බය ආවේ මෙන්න මේකෙන් මේ විදිහට උග්‍ර වෙනවා අදි කියලා ඒ නීනී හැම එකම සතියට යට කරන්න පුළුවන් නම් සතිය සතික්වහම් වික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සර්වචන්සේ දේශනා කළා තිනවා මහනි සතිය සෑමතැනී අපේක්ෂා කළ යුතුයි මොන බයක් ආවත් බය අවබෝධ දන්නවනම් සතියෙන් ඊට පස්සේ ඒකේ බෙලහීන භාවයක් ඇති වෙනවා ඒ ඒකේ මේ ඇල්මරන් ගතියක් තියෙනවා ඒ නිසා කෙලින්ම මූණ දෙන එක තමයි හැබැයි මේ කෙලින්ම මූණ දෙන එකට සෑහෙන පෞරුෂත්වයක් ඕන. සාමාන්‍ය ජීවිතේ හොඳට ප්‍රශ්න වලට මුහුණ දීලා අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවිලා ඒ පෞරුෂත්වයේ නායකත්වය ප්‍රමුඛත්වයේ තීරීම වගේ දේවල් අද ලෝකයේ අන්තිම දුර්ලභ දෙයක් බවට පත් වෙලා තියෙනවා. හැම කෙනාම අඩු ගානේ අද ලෙඩක් ඉවස ගන්නවත් බෑනේ කෙනෙකුට. එම්බිරිසාව ඇමරිකාවේ කිසිම යනකොට මේ එම්බිරිසාවට බෙහෙත් ගන්න. ඊ තරම් හරි දුර්වලයි. ලෙඩක් කියලා පත්තරේ දැම්මොත් ඇති. මැරෙනවනේ කොහොම කරුවම් මැරෙනවනේ. ඉතින් එහෙම කෙනාට ලෙඩ එන්න ඉස්සෙල්ලා මම කෝකටද බේත් බොන්න ඕනේ කියලා අහනවා වගේ. බය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න කෙලස් නියෝජනයක්. කාටක් තියෙනවා. ඒක බය වෙන්න දෙයක් නෑ. බය තියෙන එක පෞරුෂත්වයට ඉච්චර හොඳ නෑ. නමුත් සතියෙන් අල්ල ගන්න ඕනේ. හැකිතාක් දුරට සතිය කියන තනි ධර්මයේ තියෙනවා නම් ඒ කොයි එකටත් උත්තර ලැබෙනවා. බැරි නම් ඒ සතිය නැත්තම් තමයි ඒ දජක්ක සූත්‍රයේදී සරුවචනංශ කියනවා භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමේ අනුසරියාද ධම්ම ගුණ අනුසර බුදුරජාණන්සේ ගුණ මෙහි කරන්න කියනවා දහම් ගුණ සී කරන්න කියලා සංග ගුණ සී කරන්නයි කියලා කියනවා. ඒ වගේ දේවල් උපක්‍රම වශයෙන් දීලා තියෙනවා සමත උපක්‍රම. එහෙම නැත්නම් සීලයක් සීලය ආවර්ජනය කරන්න කියනවා. ඉතින් ඒක හොඳයි. නමුත් කවදා හරි ඔක්කොම සතියට යට වෙන දවසක් එනවා. සියල්ලම සත්‍යයට යට කරන්න පුළුවන්. ඒ නිසා මුලින් ඉඳලාම එනේන දෙයට මොන දෙන ගතිය ඉන්න පටන් අරගත්තොත් එකම ආයුධය ගෙනියන්න ඕනේ ගමන් මල්ලේ මුළු ගමනටම මාර්ගෝපකරණ සැලසෙනවා. නැත්තම් හරි බයක් වෙනවා ලෙඩේ හැටියට කොහොමද දොස්තර මොකද්ද වේදකව මොකද්ද කොයි පාමසිරද යන්න ඕනේ ගොඩාක් මතක තියාගෙන ඉන්න ඕන සතිය කියන එක අතට ගත්තාම හැබැයි ඒකට ඉතින් අනේපා කියලා පිටලා කටයුතු කරන්න ඕනේ ඒක උත්තරේ වෙනවා ඒකට මම කියනවා විපස්සනා උත්තරයක් කියලා නැත්තම් ওই බයිබේරක සූත්‍රය නැත්තම් ඔය දජග්ග සූත්‍රය වගේ තියෙන සමතෝපකරණ. ඉතින් ඒවට ඉතින් අහන එකට උත්තර දෙන්න පුළුවන්. මුළු ඔක්කොටම පොඩි උත්තරයක් දෙන්න බෑ. ඒක විශාල විශයක් වෙනවා. මෙන්න මේක මට එනවා කිව්වොත් නම් ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. විපස්සනා වශයෙන් උත්තරේ නම් ඒ කොයි එකටත් එකයි. ඒ කියන්නේ අපි කියන කෝකටත් අයිලි වගේ. විපස්සනා වශයෙන් කියන්නේ සම එනදී මෙනෙහි කිරීම හරහා එහෙම නැත්නම් මූණ දීම හරහා උත්තර දෙන්න පුළුවන්.